කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පිනිසන් වනේ කෙරෙහි භාවනා වැඩමුළුවකදී ප්‍රධාන වශයෙන්ම නිසන් වනේ කියන සත්කාරයක් විදිහට භාවනා සඳහා එන අයට මූලික අංග තුනක් අපි මුලදිම ලැබෙන බවට වග බලා ගන්නවා එකක් තමයි මූලික භාවනා කර්මස්ථාන සම්බන්ධ උපදේශ මාලාවක් දෙක මේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන නීති රීති පද්ධතිය කාලසටහන ඇවතුම් පැවතුම් සම්බන්ධව හඳුන්වා දීමක් තුන්වෙනි එක සීලම දෙනා උපසතත්හාංග සීලේ පිළිwidetildeවීමක් ඉතින් මම අපේක්ෂා කරනවා මේ වෙනකොට ඒවා සම්පූර්ණ වෙලා ඇති කියලා එහෙම ඒ සම්බන්ධයෙන් වගේම අඩුපාඩුවක් තියෙනවා නම් එහෙම නැත්නම් තේරෙන්නේ නැති යමක් විශ්වකත යමක් තියෙනවා නම් මම ඉල්ලා හිටනවා අපි හෙට දවල් පවත්වන ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා. අද ඇත්තටම භාවන වැඩමුළුවේ සංවිධානය අනුව අද දවල් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නයි සැලසුම් කර තිබුණේ. ඒක මගේ පෞද්ගලික වැඩ කටයුතු නිසා ඒක කරගන්න ලැබුණේ නැහැ. ධර්ම දේශනාවත් හයට දාගන්න යෙදුනේ මගේ පුද්ගලික ඉල්ලීමක් මත ඒ ගමන් කටයුතු වලට ඉඩ සැලසීමක් වශයෙන්. ඉතින් අපි මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවක් සඳහායි. ඒ සඳහායි දැන් සීලොම දෙනා tempත් උනේ. ඒ සඳහායි අපි මේ වටන සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තේ. ඒ සූත්‍රයේට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන්නේ සප්පුරිස සූත්‍රය කියලායි. ඒක මේ ඉති ඉස්සලා කරපු බොහෝ භාවනා වැඩමුළු වලදී උද්දෘත කරලා දක්වන්න යෙදුනා. ඒ සූත්‍රයේ සඳහන් සාරය ඉතින් අපි අද මේ කෙලිම සූත්‍රෙම ගන්න බලාපොරොත්තු වෙනවා. ධර්මදේශන මාලාව සඳහා මූලික මාතෘකාව වශයෙන්. ඉතින් පොත්පත් බලලා බලන කෙනෙකුට මේ සූත්‍රය හම් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේට එකතු වෙනවා. එතනදී ඇත්තම සරුවචන් වහන්සේටම ඇතිවෙච්චි අදහසක් අනුවයි මේක ඉදිරියපත් වෙන්නේ. එහෙම නැතුව වෙන බාහිර සිද්ධියක් සංසිද්ධියක් සඳහන් කරලා නෙවෙයි. ඒවට කත්තුකම්මිතා ප්‍රශ්න කියලා කියනවා. සරුවචන් වහන්සේම මෙන්න මේ ධර්මයේ කියලා දුනොත් හොඳයි කියලා හිතලා ඒ ධර්මතාවය පිළිබඳව රැස්වලා ඉන්නේ සිවණක් පිටසකින් ප්‍රශ්න කරනවා ප්‍රශ්න කෙරුවට පස්සේ සරුවචනන්සේම උත්තර දෙනවා ඒ විදිහට මෙතනදී සරුවචනන්සේට මේ සත්පුරුෂ භාවය සහ අසත්පුරුෂ භාවය කියන කාරණා දෙක මේ ශාසනයේ තරුවචනන්සේට නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ මොකද්ද කියන එකයි මේ හෙලි කරලා දක්වන්න හදන්නේ ඉතින් අපි වෙන සූත්‍ර වලින් කරුණු ගත්තොත් සර්වචනanse ඉන්න කාලෙම ශාසනයට ඇතුළු වෙන ආධුනික පිරිස් ගැන වචන දෙකක් පාවිච්චි කරලා තියෙනවා අසුතවතෝ පුතුජනෝ සුතවා ආර්ය ශාවකෝ කියලා. අසුතවතෝ පුතුජනෝ කියලා කියන්නේ සුවිරු ඥාන නැති පෘථග්ජන කෙනා අපේ වචන කෙනා අමු ගිහියා. මොනක්වත් දන්නේ නැහැ ශාසනය වැඩ. මොනක්වත් දන්නේ නැති අලුතෙන්ම බුද්ධ ධම්ම සංඝ අඳුරගත්ත කෙනාට අසෘතවත් පෘතඥයයි කියනවා. ඊට සාපේක්ෂව ත්‍රිපිටකයේ මේ ත්‍රිවිධරත්නය අසුරු කරලා උරුපුරුදු ඇත්තන්ඩ සර්වඥාන්සේ පාවිච්චි කරලා තියෙන සුත්වා ආර්ය ශාවකෝ කිය. ඉතින් ඒක විස්තර කරනකොට සම්බන්ධ කරන දෙයක් තමයි අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මේ සුවිනියුතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධර්මේ කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනියුතෝ යම් කිසි කෙනෙක් ආර්යයන් වහන්සේලා දැකලා තියෙනවනම් සප්පුරුෂද ඒ ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහලා තියෙනවනේ ඒකේ විනයනය කරලා නැත්නම් හික්මිලා යම් ප්‍රමාණයකට පුරුද්දක් තියෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් සත්පුරුෂෝ දැකලා තියෙනවනම් සත්පුරුෂ ධර්මයට අහුම්කම් දීලා තියෙනවනම් ඒ සත්පුරුෂ ධර්මයේ යෙදිලා සදී පැහැදි කටයුතු කරලා යම් අත්දැකීමක් තියෙනවනම් ඒ කෙනාට කියනවා සුත්තවා ආර්ය ශාවකෝ කියලා. කියන්නේ මාර්ගයට බැහැලා. යා මොන භික්ෂු භික්ෂුණී වුණත්, උපාසක උපාසිකා වුණත් ඒ කෙනා මේ වෙනකොට ඒත් එක්ක යම් ප්‍රමාණයක ගැළතිලා ඉඳලා දැනගෙන තියෙනවා. අසුතවත පුතු ජනෝ කියලා කියන්නේ එහෙම මොනවත් නැති කියනවා. එතනදිත් ඔය සත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ සූත්‍රයේ ගැම්ම ගන්නේ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා සංසන්දනය කිරීමෙන්. ඉතින් ඒක නිසා අපි මෙතන ඉන්න ඔක්කොමලා ඒ විදිහට ඒ සත්පුරුෂ අදහස اگේ කරන සත්පුරුෂ බණ අහන්න කැමැති සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න කැමැති පිරිසක්. ඉතින් ඒ නිසා දන්නවනම් හරියට මායිම් මරියාදාවල් මෙච්චරක් කරනවා අපි සත්පුරුෂයන් මෙච්චරක් කරනවා අසත්පුරුෂයි කියලා. ඒක අපිට මම හිතනවා ඉදිරියට අපේ ජීවන දර්ශනය සකස් කර ගන්නකොට එහෙම නැත්නම් අපේ ජීවන රටාව සකස් කර ගන්නකොට ආජීවය සකස් කර ගන්නකොට ගොඩක් උදව් වෙනවා. අපි ඉතින් සමහරලාට සූත්‍රය කියවගෙන යනකොට අපි හිතපු දෙයක් නෙමෙයි අපිට අහන්න හම්බ වෙන්නේ. සර්වචනංශයේ මේ සූත්‍රයක් මාර්කින් හිජක් හදන ගැඹුරක් මේකේ තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ අනිත් බොහෝ සූත්‍රවල වගේ බුද්ධාගම සහ බුද්ධ ධර්මයේ කියන දෙක යම් ප්‍රමාණයකට උනන්දුව තියෙන කෙනාට වෙන්කොට පටහැරලා දක්වන ගතියක් තියෙනවා. අපි බුද්ධාගමේ ඉන්නකොට යම් යම් අගේ කරන ආඩම්බර කරන දේවල් බුද්ධ ධර්මයේදී එච්චර අගයකට ආඩම්බරයට ලක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒව අවාසිත හිටින වෙලාවක්, අරියාදුවට හිටින වෙලාවක් තියෙනවා. ඒ අනුව මේ සත්පුරුෂ සත්පුරුෂ දෙක පරණගෙනකොට සර්වචනාංශයේ මේ වරණගී මහරහා නැත්නම් මේ සත්පුරුෂ සූත්‍රයේ දේශනා කිරීම හරහා බුද්ධ ආගමට ගන්න හදනවට වැඩිය පේන තියෙන බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද? නෛර්යානික සීසත් ධර්මය කියන්නේ මොකද්ද කියන එක කෙනෙකුට බැහැලා තමන්ගේ තමන් ඒකේ নিমগ্ন වෙලා යෙදී සදී පැහැදී කටයුතු කිරීමට අවශ්‍ය තොරතුරු ටිකක් තියෙනවා. ඒක නිසා සරුවචනාංශේ සාමාන්‍ය ලෝකයා භව සම්පatti වශයෙන් සලකන පෙර කරපු පින නිසා පහළ වෙච්ච දේවල් වශයෙන් සලකන දේවල් පවා වැරදියට පාවිච්චි කරොත් වැරදි අතින් ඇල්ලුවොත් අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. හරි පිටියට ගත්තොත් සත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ වගේ තැනකට එන බොහෝ දෙනෙක් ඒ වගේ පෙර පින් කරපු ඇත්තෝ ඒ වගේම Tamanට අවශ්‍ය භවභෝග සම්පatti භව සම්පatti කියලා කියන උපදී ඇති ඇත්තෝ. නමුත් ඒ උපදි කියන අපිට මෙතෙන් ඉන්න උරදීලායේදී කටයුතු කරපු අපේ මූලික පෙරපින කියලා කියන්නේ. අන්නේව වරදව ගත්තොත් බුදුහාමුදුරුවෝ කට හොදලා අසප්පුරුසයි කියලා කියනවා. ඒකේ බලාපොරොත්තු වෙන්න බෑ බුදු කෙනෙක් එහෙම කියයි කියලා. නමුත් මේ වෙනකම්ම රැකිලා තියෙන වටිනා සූත්‍රයක් වශයෙන් අපිට ඉස්සරහට යනකොට අපිට දැනගන්න පුළුවන් අපි ඒ දේවල් හම්බ කරාට ඒ ගුණ සම්පatti පෙරපින් උපදි සම්පatti භව සම්පatti හම්බ කරාට ඒක Tamange නිවන සඳහා යොමු වෙන ක්‍රමයකුත් තියෙනවා ඒකම කෙලස් වගුරු වන තැනකුත් තියෙනවා අන්න ඒ කෙලස් වගුරු වන තැන මගාරවලා ඒ Tamanට හම්බෙලා තියෙන ඒ ಗುಣ උපනිෂේ සම්පatti භව සම්පatti උපදී වාසියට හරව ගන්නයි ගන්න බොහොම දන්න කියන පහසු තැනකින් පටන් අරගෙන ඔට හිතා ගන්න බැරි තැනක් දක්වා කෙනෙකුගේ ಗುಣ ටික සත්පුරුෂ භාවයට යෙදෙන හැටි අසත්පුරුෂ භාවයටත් යෙදෙන හැටි පටන් අරගන්න. ඉතින් මුලදී ඒ සඳහා ਸਰවචනහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ කාටත් වගේ තේරෙන තැනකින් නැත්තම් කවුරුත් වගේ දන්න තැනකින් ඒව සාමාන්‍ය අපි දන්න සම්මුතිය ලෝකයේ තියෙන සාමාන්‍ය ಗುಣ ටිකක් අරගෙන ඒ ಗುಣ සත්පුරුෂ භාවයට සහ අසත්පුරුෂ භාවයට පාවිච්චි කරන හැටි ගෙනියලා ක්‍රමයෙන් ඊට වඩා ගැඹුරු ධර්ම ශික්ෂණයක් කරා ගන්න ධර්ම පවා මේ විදිහටම නරක මිනිසෙක් අතට අහුනොත් නරකට යන හැටි හොඳ මිනිසෙකුට අහුනොත් හොඳ වෙන හැටි විස්තර කරනවා ඒක සංස්කෘත භාෂාවේ සඳහන් කරලා තියෙනවා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා ගුණවතා ළඟටපත් වෙච්ච ගුණේ විතරයි ලස්සන වෙන්නේ. නුගුණ මනුස්සයාට මොන ගුණේ හම්බුණත් එයා ඊටවට හම්බෙච්ච දැලිපිහ වගේ ඒක කපා ගන්න. ඒසා ගුණය තිබුණට ගුණවතෙකුට හම්බෙන්න එක ආභරණයක් වෙන්න. ඒ ගුණ වැරදි මිනිහ අතර ගියොත් ආපස්සට යනවා. අපි පැත්තේ කියන්නේ කටුස්සය කරේ රත්තරන් බැඳා වගේ කියනවා. අත්තරන් අපතන වැඩක් නැහැ. කටුස්සට උඩට ඔළුව හොල්ලලා ඉන්න එක. ඉතින් ඒ නිසා රත්තරන් බැඳලා පස්සේ ඌ තවත් ඒක නරකට පාවිච්චි කරනවා. ඒ නිසා සර්වචනාංශේ මෙවැනි බණක් දේශනා කරන්න වෙන බව දැනගෙන ඒ උපත්ති ලබන්නේ ඉස්සලම් පස්මා බැලුම් බලලා තමන් ඒ සඳහා ජාතිය, දේශය, කුලය, මව ආදී කාලය ආදී දේවල් හොඳටම හොයලා බලලා මෙහිට ආවේ. එනකොට මිනිස්සුන්ට ලබන්න දෙන උපරිම උසස් භව සම්පatti, උපදි සම්පatti, පින් ඔක්කොම අරගෙන ආවේ. එහෙම නැතුව හිටියානම් බුදුරජාණන්සේ අඩු කුලේ ඉපදිලා, අහිංගා කන කුලේ ඉපදිලා, යමක් කමක් කරමින් කොර වෙලා, වැරදිලා අවජාතකව ඉපදිලා හිටියානම් බුදුන්සේ මේව ගැන කතා කරන මිනිස්සු කියාවේ එයා අවජාතකව ඉපදිච්ච නිසා මිනිස්සු ගුණවත් මිනිස්සුන්ට බනින්න කතා කරනවා කියන්නේ. එහෙම නැත්නම් අඩු කුලේ ඉපදිලා කුල බේදිට යුද්ධ කතා කරනවා. දුප්පත් වෙවිදලා පන්ති සටන ගැන කතා කරනවා. ඒක ඔක්කොම නිකම් බනකට වැටෙන්නේ බනක් වෙන්න නම් තමන් උසස්ම කුලෙ උපදින්න ඕනේ. උසස්ම භව සම්පatti ලබන්න ඕනේ. උසස්ම පොහසත් වෙන්න ඕනේ. ඒක ලතරින්. ඔක්කොම ලබලා ඒක නිකන් උදේට විශේෂ කුණු කෙල ටික වගේ ඒක අතහරින්න ඕනේ. එතකොට තමයි ගුණය උතර ගුණය බබලන්න පටන් ගන්න. ඒක නැතුව ඒව සම්බන්ධ කරගෙන පිහිටිය යුතු ආකාරය දන්නේ නැතුව නරකට කටයුතු කරුවොත් දන්න මිනිස්සු දන්නවා කට කටුසයි කරේ පතරම් බැඳා වගේ නපුරට හිටිනවා. ඒ නිසා අපි මේ මූලික හඳුනා දුන්නාට පස්සේ බුදුරජාණන්ස් මේ එක එක ಗುಣ හැරගෙන කොහොමද මේ මතය කියන ගුණය එහෙම නැත්නම් මේ උපනිෂේ සම්පත්තිය එහෙම නැත්නම් මේ උපදි සම්පත්තිය, ඒ පින විභවය හොඳ නරකට යොදා ගන්න කියන එකට පළවෙනිම සර්වචන සඳහන් කරන්නේ අසත්පුරුෂ ධර්මයක් පිළිබඳ. ලෝකේ තියෙන අසත්පුරුෂ ධර්මයක් අරගෙන උන්වහන්සේ විතර කරනවා. මේ සද්ද කොට කරගන්න. කතමෝච බික්කවේ අසත්පුරුෂ ධම්මෝ ඉද බික්කවේ අසත්පුරුෂ උච්ච කුල පබ්බජිතෝ හෝති. මහණෙනි අසත්පුරුෂ ධර්ම කියන්නේ මොකද්ද? මහණෙනි මේ පුද්ගලයේ උසස් කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙනවා. ඒ සර්වචනසී ඉන්න කාලේ ඒ කුල ભેදය ඉන්දියාවේ තදින් තිබුණා. සමත් ලංකාවේ තියෙනවා. ඉන්දියා ක්‍රමයේ නෙමෙයි මේ තියෙන්නේ. ඉන්දියාවේ තිබුණේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර වෛශ්‍ය කියලා කුල හතරකින් පැවිදි වෙනවා. ඉතින් සර්වචන් වහන්සේ එවකට ඉන්දියාවේ තියෙන කුල ભેදේ පෙරලිකාර යුගයක තමයි පහළ වෙන්නේ. ඉන්දියාවේ තිබුණු කුල ભેදේ වැඩියෙන්ම සැලකිලි ලැබුවේ බ්‍රාහ්මණ පවුල්. එයත් රජුරවන්ට පුරোহিত වෙනවා. ගමේ රටේ මිනිස්සුන්ට බලි පූජා තියලා ඒ කටියට සාන්ති කර්ම කරනවා. ඒගොල්ලන්ට විතරක් සංස්කෘතිය ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලෝ විතරක් ජපමන්ත්‍ර කියන්න දන්නවා. අනික කිසිම කුලයක කෙනෙකුට සංස්කෘත ඉගෙන ගන්න තහනම්, ජපමන්ත්‍ර කියන තහනම් වෙන කිසිම වෛද්‍ය වෘත්තියක්, සාන්ති කර්මයක්, දෙවියන් පූජාවක් පැච්චීමක් කරන්න බෑ. නිසා කියලා තිබුණේ අඩු කුලේ මිනිස්සෙක් මන්ත්‍ර ජප කරන එක ඇහුනොත් ඒ මනුස්සයා කන හාරලා දාන්න ඕන. ඇහෙන්නවත් තහනම්. ඉගෙන ගන්න මොකක්වත් බෑ අධ්‍යාපනයේද ඒ ශාස්ත්‍රීය දැනුමද පූජා සත්කාරද දෙවියන් සම්බන්ධ පූජාරි වැඩේද ඔක්කොම කුලයන්තෙන් අතර විතරයි. ඒ නිසා ඕනම දෙයක් කරන්න ගියාම ඒකට තමයි කැමැති පරිදි කියනවා මේකට හරක් 10 දෙනෙක් ඕනේ අශ්ව මෙච්චරක් ඕනේ එළිය මෙච්චරක් ඕනේ කියලා වස්තු නම් කරලා මේ පූජා සත්කාරය කරලා දෙවියන් පූජා කරනවා කියලා මිනිස්සු කනවා. ඒක තමයි අපි බෞද්ධ වශයෙන් කියනකොට එහෙම කියනවා මේ මිනිස්සුන් වෙන මොනවාරි කියන ඇති. මෙන්න මෙහෙම තිබුණේ. ඒ නිසා බ්‍රාහ්මණයන් අතර පැවතිච්ච මේ ධර්මය බ්‍රාහ්මනාගම කියලා එදා පැවතුනේ. සර්වචන්සේ පහළ වෙනකන් ඒ උපනිෂද් ධර්ම වශයෙන් බ්‍රාහ්මනාගම තමයි ආවේ. ඊට පස්සේ සර්වචන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ පට ඇරලා පෙන්නවා මේ කුල ભેදේ කියන කියන එක මිනිස්සෝ මේ පීඩිතය තලාගෙන කණ්ඩ සූරාගෑම සඳහා කරන දෙයක්. ඒක නිසා ඒක මානව ඉතිහාසයේ ආගන්තුක දෙයක් ස්වභාවික දෙයක් නෙවෙයි. අඩු කුලේ මනුස්සය වැඩි කුලේ මනුස්සය කියලා කිසිම භෞතික වෙනසක් ජෛව විද්‍යාත්මක වෙනසක් නැහැ වෙනසක් තියෙනවා තිරසනස මනුස්සය අතර තිරසන තියෙනවා තිරසනස යක්ෂය අතර වෙනසක් තියෙනවා තිරසනස ප්‍රේතය අතර මනුස්සය අතර මනුස්සයන් වශයෙන් කිසිම වෙනසක් නැහැ කියලා සර්වඥාන්සේ අද කියපු ධර්මය එදා ඒ කියපු ධර්මය අද වෙනකොට පෙන්ලා තියෙනවා ඔය කෙනෙක්ගේ ජීව පටකයක් කරන බැලුවාම ඒකේ තියෙන ඥාන RNA DNA බෙදලා එක එක RNA එකක තියෙන එක එක DNA එකක තියෙන ඒ න්‍යෂ්ටි බලන්න පුළුවන්. බලන මේ මනුස්සයා තව අවුරුද්දකින් පිළිකාවක් හැදෙනවාද? මේ මනුස්සයාට එන්න එන්න මොන මොන ලෙඩ හැදෙනවද කියලා සම්පූර්ණ වාර්තාව ගන්න පුළුවන්. එහෙම අරගෙන බලනකොට මිනිස්සුયો දෙන්නෙක් අතර කිසිම වෙනසක් RNA DNA පරීක්ෂණවලින් හොයන්න බෑ. හැම කෙනාගේම ඒකාකාරී ගතියක් තියෙනවා. ඒක නිසා කුලභේදය කියන්නේ වගේ මිනිසෙන් විසින් පුළුවන් මිනිස්සු බැරි මිනිස්සු තලාගෙන ගන්න හදපු ක්‍රමයක්. ඒක සර්වචනාංශයේ යුගයට එනකොට බ්‍රාහ්මණයන්ගේ තිබුණ මේ බ්‍රාහ්මණ බලේ බිඳින අවස්ථාව ශාස්ත්‍රීය බලය නැගලා එන අවස්ථාව. එතකොට ඒ කිඹුල්ලත්පුරේ බලයේ තිබුණේ ශාක්‍ය වංශිකයන්ට ශාස්ත්‍රීය වංශිකයන්ට. ශාස්ත්‍රීය වංශිකයා කඩුව පාවිච්චි කරන කෙනෙක්. එයා එතකොට බමුණ අඩු කරලා තිබුණා පුරোহিতකමට විතරයි. ශස්ත්‍රියෝ රටපාලනය කිරීම බාර අරගෙන තිබුණා. ඊට පස්සේ කියනවා වෙළඳ යුග කියනවා. දැන් ඇමරිකාවේ තියෙන වෙළඳ යුගයක් රජයපත් කරන්න වෙළෙන්දු ලොකු ලොකු සල්ලිකාරයෝට කියවිදලා මේ රජයපත් කරනවා, මේ රජයපත් කරනවා. ඒත් ලංකාවේ ආණ්ඩුපත්තු කරන්නපත් කරන්නේ ඇමරිකාවේ සල්ලිකාරයෝ. ඒක තමයි තීනකම ඒ ඒකට ශාස්ත්‍රීය කුලේ නෑ ඊට පස්සේ වෙළඳ යුගය එනවා වෙළඳ යුගය ආවට පස්සේ ඒගොල්ලෝ අරයට මෙච්චරක් දෙනවා මෙහාට මෙච්චරක් දෙනවා ඡන්දේ මොනවද දුන්නත් ඒගොල්ලෝ සාහඬපත් කළා ඉවරයි ඊට පස්සේ එනවා වෛශ්‍ය කුලය එතකොට සේවකයන්ගේ උද්ඝෝෂණ නිසා වෙළෙන්දන්න වෙළඳ ව්‍යාපාර කරගන්න බැරි වෙනවා රැකියා ස්ථාන වල මොනවාක්වත් කරන්නේ සේවකයන් අයිතිවාසිකම් හිලලා සටන් කරවට පස්සේ ශාස්ත්‍රියත් නෑ බ්‍රාහ්මණත් නෑ ශාස්ත්‍රියත් නෑ වෛශ්‍යත් නෑ ශුද්‍රයන් විසින් පවත්නවා ඒක සරුවචනාංශගේ සුභාසුපින જાතිකදී කියලා තිබුණා ඒ කාලේ වෙනකොට නීතිය හැම කෙනෙක්ම අතර ගන්නවා අරගෙන එතන එතන කහ කොටා වැටෙනවා මරා ගන්නවා ඊට පස්සේ මුන්න ආර්ථික දියුණුවක් තිබුණත් මනුස්සයන් අතර සමගියක් නැහැ. සමාජ ධර්ම නැහැ. ඉතින් ඒකට කියන්නේ කලියුගය කියලා. දැන් මේකට කලියුගය කියලා කියන්නේ මේකට සේවක ප්‍රශ්න නිසා කිසිම ආයතනික සමතුලිතතාවයක් නැහැ. පවුලක දරුවෝ ඔක්කොම නීති අතර ගන්නවා දෙමාපියෝ දරුවන්ට එහෙල් කියාගෙන ඉන්නවා. ඉගෙන ගන්න ශිෂ්‍යෝ ඔක්කොම බලතල අතර ගන්නවා ගුරුවරු ඒකට යටත් වෙනවා. ඉතින් ඒ කලියුගය ආවට පස්සේ ආය ඔය මොන්නේ ආර්ථික දියුණුව ලැබුණත් මොන යටිතල පහසුකම් තිබුණත් රට බල්ලට ගියයි කියලා තියෙනවා. ඒ වගේ වෙනවා. ਸਰවචනන්ත හිටපු යුගයේ තිබුණේ බ්‍රාහ්මණ ආගම ඒ කට්ටිය තිබුණේ දරුණු ඒව අයින් කරලා ශාස්ත්‍රීය කුලයේ ඇවිල්ලා තිබුණා. ඒ හා සමානම විප්ලවයක් කරපු කෙනෙක් තමයි මහාවීර කියලා කියන නිගණ්ඨනාත පුත්‍ර. එයත් ශාස්ත්‍රීය කුලයෙන් ශාස්ත්‍රීය කුලයේ ඉපදිලා ගිහිගේ අතහැරියා. ගිහිගේ අතහැරලා ධර්මයක් දේශනා කිරීම මාර්ගයෙන් ධර්මයේ දන්න කෙනා මිනිස්සෙක් වෙනවා ධර්මයේ දන්නේ නැත්නම් අමනුස්සයි ධර්මයේ දන්නවා නම් සත්පුරුෂයි ධර්මයේ දන්නේ නැත්නම් අසත්පුරුෂයි ඒ වාගේම තමයි කාන්තාවකට බ්‍රාහ්මණ ආගමේ කිසියම් තැනක් තිබුණේ නැහැ ඒගොල්ලෝ කිව්වේ පාද පරිචාරිකාව කියලා. ඊට මංසලි වැඩි කරගෙන එළියට එන්න එපා ගෙට වෙලා හිටපන් කියලා. ශාස්ත්‍රීය කුලෙන් ආපු සරුවචන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම තුතුමන් එවැගේම ඒ මහාවීර වගේ කට්ටිය තමගේ ශාසනීය කාන්තාවන්ට පැවිදි වෙන්න දීමේ සම්පූර්ණ පූජනීය තත්වයකට ඉස්සුවා. මේ ලකුණු තුන අතින්ම පෙරලිකාර යුගයේ ඒ මහාවීර සහ ගෞතම සරුවචන් වහන්සේ දෙන්නම සමානයි. ශස්ත්‍රීය කුලයේ ඉපදිලා බමුණන් තියෙන බලය කැඩුවා. උපත්තියෙම ඊට පස්සේ ඒකත් ඇරියා. ඊට පස්සේ ධර්මයක් දේශනා කරා ධර්මයෙන් තමයි මිනිස්යා මිනිස්යා තේරෙන්නේ උප්පත්තිය නෙවෙයි නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මන වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ තමන් කරන කියන දේෙන් තමයි වසලයා බ්‍රාහ්මණයා වෙන්නේ එහෙම නෙවෙයි කියලා අන්න එහෙම ඉපදිච්ච සරුවචනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් අර විදියට උසස් කුලයකින් පැවිදි වෙලා ඒ කෙනා මෙහෙම කල්පනා කරනවා මම ඇවිල්ලා උසස් කුලයක කෙනෙක්. දැන් මයිත් එක පැවිදිලා ඉන්න අනික් කට්ටිය අඩු කුලයක කට්ටිය. ඒගොල්ලෝ පැවිදිලා තියෙන්නේ බත් කන්න. කන්නත් නැහැ බොන්නත් නැහැ ඒක පැවිදිච්චාම කවුරුත් වඳිනවනේ. ඒ නිසා මේ අක්කු නිකන් මේ මේ ආවට ගියාට පැවිදිච්ච අය මම විතරයි උසස් කුලයකින් ආවේ කියලා. ඒක නා ඒ තමන්ගේ උච්ච කුල භාවය නිසා අත්ුක්කං සේති පරං වම්බේ. මම පැවිදි වුණත් උසස් කුලයකින් එළ පැවිදිච්ච කෙනෙක් අනිගොල්ල බැවිදි වුණත් ඒගොල්ලගේ ಗುಣ නෙවෙයි බලන්නේ කුලේ. බලලා කියනවා ඒගොල්ලෝ පහත් කුලේ. ඒ නිසා මම උසස්. ඒගොල්ලෝ පහත් කියලා කියනවා. මේක සරුවචන්සේ කියනවා අශක්පුරුෂ ධර්මයක් කියලා. දැන් මේ කුලවන්තව ඉපදිලා පැවිදිත් වෙලා බුදුහාමරෝ ඌට බයිනවා අශක්පුරුෂයි කියලා. අපි පින්කම් කරනකොට අපි පින්කම් කරන්නේ අනේ අපි උසස් පවුලක, හයි අති තියෙන පවුලක, සිටු කුලයක, රජ කුලයක යමක් කමක් තියෙන තැනක පැවිදෙන්න ලැබේවා නේ හත් අවුරුද්දෙන් අපිට පැවිදෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවානේ. දැන් මේ දෙකමත් හම්බෙලා තියෙනවා. පැවිද්දත් හම්බෙලා තියෙනවා උසස් කුලෙකුත් හම්බෙලා තියෙනවා. නමුත් පැවිදි වුණාට පස්සෙත් එයා කල්පනා කරන්නේ කුල ભેදේ විතරයි. පහත් කුලෙන් පැවිදිච්ච අයට අත්ුක්කංශණය කරන තමයි උසස් සැලකලා කරලා පරවම්බණේ කරනවා. ඉතින් ලංකාවේ තියෙන නිකාය බලනකොට තනි කර කුල ભેදේ තියෙනවා. නන්දමාලිගේ සින්දුවක් කියන්නේ මේ පොතය රංගියා වැවිදි කරන්න ඕන මොකද්ද කියලා මට එක දවසක් ඇහුණා පාත මතකෙ හිටින්න අප්පද මේ ගජමන්න ඕන කියලා අස්තන කවිපන්තියක් කියනවා පුතා කෙල්ලිය පුතා පොඩි හැරණියා වැවිදි කරන්න ඉතින් ආහඳුරෝන් කුල ભેදය අහලා වැවිදි කරන්න බෑ කියලා. ඉතින් බුදුහාමරන් අහන ඕකද ඔබ වහන්සේ කිව්වේ කියලා. ඉතින් මම බුරුම ගියාට පස්සේ මේ තියා යාළුවාට පස්සේ බුරුම ආමතුරු මගෙන් නම ඇහුවා. ඉතින් උඹලා මේ කියන්නේ කණේද පැවිදෙන්න ඕනේ කියලා මම ඇහුවා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් පැවිදිනකොට මට නිකාය බෙහෙද දන්නේ නැහැ. ඔබ සම්බදා සාමනීර කන් දන්නේ නැහැ. මට උන්නේ වැත්ත කියලා භාවනා කරගෙන ඉන්න බලනකොට මේක රාමඤ්ඤ නිකාය. ඊනා වෙලා කියනවා මේ ඔබ දැන් භාවනා කරනකොට ඔබට හිතෙනවද කියන්නේ මොකද උසස් කුලයෙන් පැවිදුණොත් නිවන් යන්න ලේසි කියලා? එහෙම එකක් තියෙනවද කියලා. ඉතින් මම ජනෙලෙන් එළිය බලන කරවන හිටියදී මොනවද කියන්නද මේ බුරුහාමුදුරෝ ලංකාවට ඇවිල්ලා අවුරුදු තුනක් ඉඳලා ඉගෙනගෙන ගිහලා තියෙන ඔන්න ඔය ටික. බුරුමේ කුල ભેද නැහැ. බුරුමේ තියෙන බුරුම බුරුම ජාතිකයා තියෙනවා, සියන් ශාන් ජාතිකයා ඉන්නවා, මෝල්මයන් ජාතිකයා ඉන්නවා, ජාති ભેද තියෙනවා. ભેදෙකුත් නැහැ. නමුත් කිසිම කුල ભેදයක් නැහැ. ඒක හිතා ගන්නවත් බෑ. ඒ නිසා තාමත් ලංකාව වගේ ප්‍රබුද්ධයන් ජීවත් වෙන රටක තාම මේ වගේ නිකාය ભેද තියෙනවා කුල ભેදේ තියෙනවායි කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ලංකාවේ බුද්ධ ධර්මයක් නෙවෙයි මූලික දැනුවත් නැහැ කියලා හිනා වෙනවා. ඒ හිනා වුණාට ඒක මේ මෙතන ඉන්න කට්ටියගේ දෝෂයකට හිනා වෙනව නෙවෙයි. මේ බුදුබණ අරසා කරන් ඉන්න කට්ටිය අපට කරන ජාතික විහිළු. බුද්ධහම අරස කරන මේ සාතන බහර දහරකාරී උත්මෙන් වහන්සේලා අපට දෙන ජාතික විහිළු. ඒක ලියලා පැවිදෙන්නේ නේ කනයි කුල ભેදේ බලන. ඉතින් ඒක සර්වචනාංශයේ දක්වන්නේ ලකින්නේ උච්ච කුලීන භාවයේ නිසා අත්ුක්කංසේති වරම් වම්බෙහිති අනු උසස් කළ සලකනවා පහත් කළ සලකනවා. ඉතින් ඒ ගතිය ඔය කොයිනිකායේ තියෙනවා. කවුරුත් දන්නේ නැති උනට කොයිනිකායේ උනත් ඔය නිලතල දෙනකොට අවසල බලන්නේ ඔච්චර තමයි. ඒක ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ නැහැ නේ. ඒක අපි එක ෂේප් කරගන්නවා. කොහොම හරි හොඳට මතක තියාගන්න කුලවන්තව ඉපදුනාට ඊට පස්සේ අපි කිව්වොත් පැවිදි වෙන්න ඕනේ භාවනා කරන්න ආවයි කියලා. භාවනා මධ්‍යස්ථානයකට ආවට පස්සේ ඒ ಗುಣ හොයනම නම් ඒක ලියලා මේ තව භාවනා කරන තවත් ඒ වගේ අටසිල් ලකින කෙනෙකුට පහත් කළ සලකනවා නම් පෙරපින් කරලා තියෙන බව හැබෑව. භාවනා කරන්න ඇවිල්ලා තියෙන බවත් හැබෑව. සීල අටකුත් රකින්න බවත් හැබෑවයි. හැබැයි අසත්පුරුෂයි. මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරු කියන්නේ. ඉතින් ඒක නිසා යම් දවසක අපිට මේ උච්ච කුලීන භාවයත් අරගෙන ඇවිල්ලා සිලුත් අරගෙන නැත්තම් පැවිදිත් වෙලා සමාජ ධර්ම ඇසුරු කරනකොට එහෙම නැත්නම් අපේ තියෙන සම්මුති එක වැඩ කරනකොට මේ බුදුහාමුදුරුවෝ අපිට මේ manussකම ඉස්සරහින් තියලා පෙන්වන්න හදන මේ විශේෂ తত্ত্বය තේරුම් ගන්න නැතුව අර gederin ගෙනාවු ගිහි ගඳ ගිහි ගති මේකේ පාණ්ඩ ගත්තොත් මේක හරක් මඩුවක් වගේ වෙනවා. එළු ගාලක් වෙනවා. කිසිම ගුණයක් ලබන්න බෑ. ඉතින් ඒක නිසා මුලදිම වලිගේ කපලම ගන්න ඕනේ. නැට්ටෙම්ම කපලා කියනකොට මෙහාට පස්සේ කියන දේ කරපන් ඔය කාටවත් ඕනෝනේ නීති කරන්න බෑ කියලා. ඉතින් ඒක සමහරවිට එහෙම පොදු නීතියක් දාලා අපි ඇයි කියනවනම් සම්බර දෙන බතක් පැටි අරන් පොඩියෙම ගිහිල්ලා බෙදාන කාලා එල්ල දෙන පැදුරක බුදිය ගන්න බැරි නම් මොකා මේකට නාවත් කමන්නේ මොකා වෙනත ප්‍රශ්නයක් නැහැ අපිට ඕන තරම් මිනිස්සු ඉන්නවා ඉතින් කවුරුත් ගහන පදවලට මේ නටන්න කිසිම ඕන කමන්නේ මේ දින ඔක්කොම හැමෝසේ බෙදෙන්න ඕන කාටවත් තියෙන දේවල් හංගන්නත් ඒවා හැබැයි මන්ට අරක තියෙන්න ඕන මේක තියෙන්න ඕන කියලා කියනවනම් ඉහිල කරගන්න එක ඉතින් ඕක ගෙවල් වල පවුල් කනකොට ඕක කරන්න බෑ ඕගොල්ලන්ට. කරන්න ගියොත් එම් වැඩි කඩින්දත් හම්බෙන්නේ නැහැ. ඒ මෙව්වයිදී අපි කියන ගමන් කරන්නත් ඕන. මෙතෙන් ආවනම් ඔක්කොම එකයි. කිසිම කෙනෙකුට එහෙන් ගේන දේවල් ගමේ නම්බුකාරකම් ගන්න තොටේදී බෑ. මේක පොදු ජනයාගේ තැන. දැන් සාසනයක් පැවිදුණා වූ වේවා සීලයක් සමාදන් වුණා වේවා. අපි මේ සීලයට සලකලා, manussකමට සලකලා කටයුතු කරනවා නම් නිවන් දැක්කටම නෙවෙයි ඒ සමාජය තුල පවා සාමයක් තියෙනවා. ඒ ඒ ඒ සත්පුරුෂ ගති නිසා. ඉනි සර්වඥාන්ච මේ නිකාම නිකං කත කහනවට මේ සත්පුරුෂ අසත්පුරුෂ ගති පින්නන නෙවෙයි. නමුත් බුදුහාසි කියනවා යම් කෙනෙක් උසස් කුලයෙන් පැවිදි වෙනවා. උසස් කුලයක පැවිදි වෙලා එයා කල්පනා කරනවා උසස් කුලේ පැවිදි වුණාට රාගය අඩු වීමක් වෙන්නේ නැහැ. උසස් කුලෙන් පැවිදි වුණාට ද්වේෂය අඩු වීමක් වෙන්නේ නැහැ. උසස් කුලේ පැවිදි වුණාට මොහය අඩු වීමක් වෙන්නේ නැහැ. ඒක වෙන්න නම් සීල සමාධි ප්‍රඥා තියෙන්න ඕනේ. ඒක නිසා මම උසස් කුලෙන් ආව රාග ද්වේෂ මොහ මේකෙන් අඩු වෙන්නේ නැහැ. බුදුසසුන කියනවා සෝචෝති ධම්මාන ධම්ම පටිපන්නෝ සාමීචි පටිපන්නෝ අනුධම්මචාරේ. එයා දැනගන්නවා මම ධම්මාන ධම්ම චර්යාවකට එන්නයි මේ සිවුරු පොරවගත්තේ. එහෙම නැත්නම් බුදුහාම කියපු සීල සමාධි ප්‍රඥා පුරණ්ඩයි මම මේ සීල් ගත්තේ. භවනාට ආවේ අනුධම්මචාරී අපිට මේ අවුරුදු 1600ක ඉතිහාසයක් තියෙනවානේ. ඒ ගතකට උත්මයන් වහන්සේලා කොහොමද ගත කළේ? මම ඒ අනුව යනවා. සාමීචික ප්‍රතිපන්නෝ මෙතන තියෙනවනේ යම් එකඟතාවයක්. මෙතන තියෙනවා ධම්ම සම්මුතියක්. ඒක ශාසනය කියන්නේ සාමිච්චය කියලා. ඒකට යටත් වෙනවා මිසක්කා. මෙව හදන්න ඇවිල්ලා මේක මෙහෙම කරන්න ඕන හරි මෙහෙම කරන්න ගත්තොත් ඒ ඉතින් වරුවේ ඊයට ඇවිල්ලා ඉංගම් බලන්න යන වැඩක් වෙන්න තියෙනවා. වරුවේ ඊට අපේක වරුවේ ඊලකට සල්ලියක් බලන්න යන උඩ වැඩක් නෑ නේ. අර ඉංගම් හොයන්න කතාව. අන්න ඒ වගේ මේවා යනවා නම් සමාජයෙන් ඔය අපිට හම්බෙන සාමාන්‍ය ආයතන පවත්වනට තියෙන ප්‍රශ්න, අන්‍යෝන්‍ය අවබෝධ පිළිබඳ ප්‍රශ්න පුද්ගලිකව මොන කක්ක මෙහෙට අරගෙන ආවත් කියන්නේ මේකේ නීතියක් තියෙනවා. ඒ නීතිය මේ ඕගොල්ලන්ගේ මොන දිහා බලලා හදපු එකක් නෙමෙයි මේක ඉතිහාසයක් කියන තැනක්. මේ නීතිය අපි හදනවා පස්සේ වෙනස් කරමු දැන් දෙන දෙයක් තමයි දැන් කාලා. දෙන පැදුරක් කරලා දෙන බුදියන් හිටපන්. බැන්නම් ඵලයක්. එතකොට ඒකට එකඟ වෙන අය අතර සමගියක් හිතන්න පුළුවන්. එනිසා කවුරු හරි ආවොත් එහෙම මම ආයෙත් ආවේ මෙහෙමයි ආයේ මට අරහෙන් වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා ලෙඩකට දුක කරන ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් මේ උසස් කුලේ නිසා කියලා තව පල්ලෙහාට ලයිස්ට්ුවක් තියෙනවා දිගටම. ඒක නිසා ආවොත් ඒ කෙනාට බුදුජානනාංශගේ ධර්මයේ තේරෙන්නේ නැහැ. කලෙමුණින් නම්බු කලයකට වතුරක් කරුවා වගේ මේ නිහතමානීකමක් එහෙම නැත්නම් ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා අපිට බුදුහාමුදුරගේ ශ්‍රද්ධාවත් ධර්මයේ කියලා ශ්‍රද්ධාවත් සංඝයාගේ ශ්‍රද්ධාවත් සහ සීලය පිළිබඳව ඔය එකක්වත් හිටින්නේ නැහැ. ඔන්න විදිහට මේ මං උසස් කුලෙන් ආවයි කියලා අත්ත්ුක්ඛංගන පරවම්බම කරනවා. ඒ නිසා එයා හැම වෙලාවෙම උසස් කුලයෙන් පැවිදිලා ඇවිල්ලා පැවිද්දන් අතර නියතමානී වෙනවනම් ඒ කෙනාට පූජනීයත්වයක් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. හැම කෙනාම ගරු කරනවා මේ මනුස්සයා නිහතමානී මේ මනුස්සයා උසස් කුලයක ආවට පොද කවදාකවත් පැවිද්ද උනාට පස්සේ පැවිද්දන් අතර අඟ උස්සන්න යන්නේ නැහැ අඬහැර පාන්න යන්නේ නැත්තම් බොහෝ දෙනා පුජ්ජෝ කියන වචන පාදිනවා තත් පුජ්ජෝ. පුජ්ජෝ කියන පූජනීයත්වයටපත් වෙනවා. අපි තියෙන නියතමානිකම ඕනම කෙනෙකුට තේරෙනවා. ඒක නිසා මේ සංඝ සමාජයක වුණත් සිල්ලුන් තුන් අතර වුණත් ඒ නිහතමානිකමට සලකනවා මිසක් ඒ නිහතමානිකම හොඳට කැපිලා පේනවා උසස් කුලෙන් ඇවිල්ලා නිහතමානී වුණාට පස්සේ. පහත් කුලෙන් ඇවිල්ලා නිහතමානී වෙන්න දෙයක් නැහැ නේ කොහොමඩක්වත් ඒක ඒකනේ මෙතන තමයි මේ නියතමානීකම ගුණීය සුගුණයක් බවට පත් කරන්නේ. නිසා සාසනීය වශයෙන් අපි ඔක්කොම එකම බුද්ධ පුත්‍රයෝ, එකම බුද්ධ දුහිතකාවෝ, එකම පාතක උපාතකයතු සිවණක් පිළිස. ඒක තාට පස්සේ අන්නර විදියට උසස් කුලිය ගැන සලකන්නේ නැතුව වැදගත් වෙන්නේ ධම්මානුධම්මචාරී ජීවිතයයි, සාමීචි ප්‍රතිපන්න භාවයයි, අනුධම්මචාරී ගතියයි කියලා දැනගෙන කටයුතු කිරුවොත් තත්ත පුජ්ජෝ හෝති තත්ත ප්‍රශංසෝති. එතකොට යා ඒ පිටිසතර විතරක් මේ ප්‍රශංසා ලබන්නේ. තාම පැවිදිචි නැතිවත්ත් ප්‍රශංසා කරනවා. අන්‍යාගමිකත් ප්‍රශංසා කරනවා. මෙයා යම් සීලයකට ගියා. ගියාට පස්සේ ඒ පරණ හැව දාගන්නේ ආයේ. ඒ හැව අහලනවා. දැන් අලුත් හැවක් තියෙනවා. ඒක නිසා ඒ ಗುಣ වගේ ඒ වගේ ඒ නිහතමානී ගති තමන් ආඩ්‍ය කරගන්න දන්නේ නැත්නම් ආරෝපණය කරගන්න දන්නේ නැත්නම් ඒ කෙනා අර මුණින් නම්බු කලයට වතුර එක්කරෝ වගේ නැත්නම් පල්ලේ හිලක් තියෙන භාජනයට වතුර පිළිවෝ වගේ වතුර පුරවනකම් අල්ලනවා ඊට පස්සේ වතුර බහැරනවා මේ නිසා සර්වචන්නාංශයේ පුංචි රාහුල හාමුදුරන්ට ඔළුව උස්සන්න බැරි වෙන්න අඟ උස්සන්න බැරි වෙන්න ලස්සන උපදේශ ටිකක් දීලා තිබුණා උන්වහන්සේට ඒ පුංචි රාහුල හාමුදුරන්ට රාහුල භද්‍ර කියලා කියන්නේ තරම් පිං ඇති කිරි දරුවා. කටි කිරි සුඳ යන්න ඉස්සලා වරුදු 7න් ගිහිල්ලා පැවිදි කිරුවේ. බුදුජානන්සේ කිව්වේ මේ තමන්වංශේ වැඩ ඉන්න ගන්ධ කිරිය වටේට උදේ පාන්දර නැගිටලාවිලා අමදලා වැලි දෝදක් උඩ දාලා මට අද දවසට මේ වැලියට ගානට මට හැම කෙනාගේම උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ ඒ අනුන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ ශ්‍රේෂ්ඨයා කියලා බුදුන්සේ නමුක් කීර්ති නාමයකුත් දුන්නා. එම නොවුනනම් තාත්තගේ ඉවුරල්ලාගෙන ගියේ පුංචි රාහුල හාමුදුරුවෝ මොනින්දියා බලන්න මහාන උඹේ හැම හේවණල්ලත් මට සපයි. දැන් සාමාන්‍ය අපි වගේ බුදුහාමුදුරු හිටියනම් අතල්ලන්න අපට හිතෙන්නේ නැහනේ. මේ අර ලීනකමට ගෙලින්ම අම්මව පිටත් කරා මේ යන්නේ උඹේ. ඔය නරසී ගාතවල තියෙන්නේ. සුපතිට්ඨිත පාදෝ තේසයි ඒසයි තුය පිතා නරසියෝ එන්නේ ඔබේ දාත සිංහ රාජෙක් වෙන්නේ ඔබ ගිහිල්ලා දෑවැද්ද ඉල්ලපන් නැත්නම් 10 අද ඉල්ලපන් කියලා කිව්වා අතින් අල්ලම කිව්වා මහණ උඹ මේ හේවණල්ලත් මට හරි සැපයි ආමතුමා කිව්වා දෙඤ්ඤම් කියලා අඬ ගහන ගිහිල්ලා කිව්වා මේ සාරිපුත්ත හාමුදුරන්ට මූට දෑවැද්ද දෙන්නේ කියලා නැත්නම් 10 අද දෙන්නේ කියලා දුන්නේ මොකද්ද පැවිදි කරා පැවිදි කළා කිව්වා උඹ පැවිදි උනේ මා අරුවචනාන්තේ අඬ ගහනවා උපාධ්‍යායන් වහන්සේ වුණේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ. ඒ නිසා කවුරු හරි උපදෙස් දෙනකොට කියන්න පුළුවන් එන්න එපා තාත්තට කියනවා. ඕන තරම් කියන්න තිබුණා. නැත්නම් සාරිපුත්ත ස්වාමීන් හැම කෙනාටම අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ සලකනවා. සාරිපුත්ත හඳුනන ගිහිල්ලා කියන්න තිබුණා. අනේ මං කවුද කියලා දන්නේ නැතු එක එක නයිනවා මට උපදෙස් දෙන්න කියලා. කවදාවත් නැහැ. හැමදාම ප්‍රාර්ථනා කරන්නේ වැලියට ගාන මට උපදෙස් ලැබේවා කියලා. අපි ඔය අන්තිමටම ඔය එන්නේ ඉස්සර තිබුණ රිට්‍රීට් එකේ මිනසෝටා වල ගාපු එකේ අපි ගත්තේ මහා රාහුල වාද සූත්‍රය මේ වගේ පොදු ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඒකෙදි තියෙන දවසක මේ සරුවචන් වහන්සේ උදේ ඉරණක්ගෙන උදේ වරුවේ සිවුර ඇඳ පෙරවගෙන පාත්‍රෙත් අරගෙන පින්නපාතේ වඩනවා. රාහුල හාමුදුරුවෝ හරියට මේ වගේ පිටිපස්සෙන් සිවුර ඇඳගෙන දැන් සරුවචන් වහන්සේ පිටිපස්සෙන් පින්නපාතේ යනවා. දැන් තාත්තයි පුතයි පින්න පාත යනවා. අටුවාචාර්යන් වහන්සේ විස්තර කරනවා මේක හරියට හොඳ දාලා තියෙන ඇතෙක් පිටිපස්සේ ඇත් පෙටියෙක් යනවා වගේ ලස්සන දර්ශනයක්. දුවට කේසර තියෙන සිංහෙක් පිටිපස්සේ සිංහ පොතකෙක් යනවා වගේ දර්ශනයක්. බොහොම තෙදබල ශක්ති සහිත ව්‍යාග්‍රෙක් පිටිපස්සේ ව්‍යාග්‍ර පැටියෙක් යනවා වගේ ලස්සන දර්ශනයක්. විශාල හංසෙක් පිටිපස්සේ හංස පැටියෙක් යනවා වගේ දර්ශනයක්. විශාල මොනරෙක් පිටිපස්සේ මොනරෙක් යනවා වගේ දර්ශනයක්. දකින්න ඇස් පින් කරලා තියෙනවා. බුදුහාමුදුරු මින්න පාති වඩනවා පිටිපස්සෙන් කුංචි රාහුල හාමුදුරු යනවා. පිටිපස්ස හැරලා සරුවචන්සේ සාමාන්‍යයෙන් පිටිපස්ස හැරෙන්නේ නැහැ. මුළු ඇඟම යන්ත්‍රයකින් හරවලා රාහුල හාමුදුරනේ කියනවා රාහුල මේ රූපයක තියෙන 11 ආකාරය දැනගන්න. 11 ආකාරයම දැකලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඔය රූපය පිළිබඳ තියෙන මාන්නේ නැතිකරන්න ඒ ටික කියන්නේ නැහැ. කියනවා රූපේ පිළිබඳ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කරන්නේ කියලා භාවනා කරන්න. ඒ රාහුල ආමඳුරන බුදුහාමඳුරන්ගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ රූපේ ගැන පමණද ඒකළු සාකාරයට බලන්න ඕනේ කියලා නෑ නෑ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පුංචි හාමුදුරන්ට කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ උපදේශ වලට හරි කැමති නිසා කල්පනා කරනවා දැන් අද බින්දවාති ගිහිල්ලා වැඩක් නෑ මේ උපදේශ පිට උණු උණුවේදී හේම ගහකට වාඩි වෙලා අද දවසේ මම භාවනා කරන්න ඕන කියලා එහෙම පළඟ බඳ පාඩිලා භාවනා කරනවා. ඒක සාරගත සාංශ පිටිපසෙන් එනවා. සුදුතර රාහුල හම්සෝ පින්නපාත යන්නේ නැතුව ගහකුණ ඉදලා භාවනා කරනකොට ළඟට ගිහිල්ලා කියනවා ඔය ඔක්කොම Tamanට රූපේ දිනේ කොලස ආකාරයේ වේදනා සංඥා සංකාර විඥාන කියවම මේක PhD හතරක් පහක්වත් කරලා ඉවර කරන්න බැරි වැඩක් නේ මහමෙර පුංචි ආමතුරට දීලා තියෙන බුදුහාමුදුරුවෝ රාහුල මෙයා මේ සාරිපුත්‍ර සාන්ති කියලා කියනවා රාහුල ආනාපාන සතිය වඩන්න ඔය ඔක්කොගේ මානසංස ලැබේ. මහත්ඵල මානසංස වෙයි ආනාපාන සතිය වඩන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩලා හැන්දෑ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයෙත් අහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ උපදේශය දුන්න රාහුස සාරිපුත්‍ර සාංශ මේ උපදේශය දුන්නා. මම ආනාපාන වැඩුවා. මට අනේ ආනාපාන හොඳට කරන්න කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ අටුවචාන් වහන්සේලා පෙන්නනවා මේ පුංචි රාහුල හාමුදුරුවෝ තමන්ගේ තාත්තා පිටිපස්සේ බුදු පියාණන් වහන්සේ පිටිපස්සේ පාදානුව පාදතබමින් යනකොට ඇතිවෙන මාන්නේ නැති කරන්න තමයි බුදුරජාණන් සෙනෙප් පැත්ත හැරලා කිව්වේ. මොකද රාහුල ස්වාමීන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් 30ක්ම තිබිලා තියෙනවා. ජයනාංශයේ තියෙන පුරුෂ මහා පුරුෂ ලක්ෂණ තිබිලා තියෙනවා. උසස් කුලේ පුංචි කාලෙන් පැවිදි වෙලා අනම්මනම් මොකොත් නැහැ. ගෙරිම බුදුහාමර පිටිපස්සේ යන්නේ ඕන තරම් කරුණ තියෙනවා මාන්නකාර වෙන්නේ. මම උසස් අනික කට්ටිය පුංචි කියන. අන්න ඒක කඩන්න තමයි සරුවචනන්සේ රාහුල හමුරට දුන්නේ. යසෝදරා බලාපොරොත්තු දායද නෙවෙයි. උන්වහන්සේ ආසුතවත් පුතඥන තැන ඉඳලා සුතව ආර්ය ශාවකෙක් පාටපත් කරන්න. සත්පුරුෂයන්ගේ ගති මෙහිමයි ආර්යයන් වහන්සේලා ගති මෙහිමයි සත්පුරුෂ ධර්ම මෙහිමයි ආර්ය ධර්ම මෙහිමයි සත්පුරුෂයන් ධර්ම හැසිරෙන්නේ මෙහිමයි ආර්ය ධර්ම හැසිරෙන්නේ මෙහිමයි කියලා දීප දෑවැන්න. ඉතින් අපේ දරුවෝ හදනකොට අපි ඕවා කරනවාද? අපි පුළුවන් තරම් බලන්නේ වංශයක කබල් ගන්නද? ඉතින් ඒ දරුවන් වෙන දැන් හරිපුත් රාහුල හමුරුන් නම් ඉන්නකම් බුදුහාමුදුරන්ට බඳින්නේ නැති. මොකද අපේ දරුවෝ අපිට කරන්නේ මොකද? අම්මට වෛර කරනවා, තාත්තට වෛර කරනවා. මොකද කුණු හරප උගන්න පුවම දරුවෝ වෙන මොන කරන්නේ? මේ කොහෙදෝ නැති වල්බූත જાතියක්. ඒ උසස් කුලයේ කියලා හෝ අරකයි මේකයි කියලා දරුවන්ට ඔළුවට දැම්මට පස්සේ පොඩි දරුවන්ට තේින්නෝනේ අපි ඔක්කොම එකයි කියලා. ඔය ගෙදර ගියාම අම්මයි තාත්තයි කියනවා අරත් එක සෙල්ලම් කරන්න යන්න එපා. මේක කරන්න එපා. අර කරන්න එපා. මේක කරන්න එපා කියලා. අර පොඩි කාට මේ හතර තිරකට රවුම් කුණ්‍යක් ගහන්න හදනවා වගේ. ඒක උට තීරණා මේ වයර් මාරු කරන්න හදනවා කියන. ඉතින් ඒක නිසා මේ ධර්මයේ අපි දැන් කතා කරන පැවිද්දන් අතර කියනවා. අපිට ඩිංගිත්තක් ඒක තව පතුරුලා හිතලා ගන්න පුළුවන් තැන. අපි මේ භාවනා කරන්න පූර්ණ කාලීන අයත් අටසිල් සමාදන් වුණාට පස්සේ යෝගාවචරයෝනේ. ඒගොල්ලෝ අතරත් ගන්න පුළුවන්. හැබැයි එතනින් නැතර කරන්න ඕනේ. අපි මොනම සමිතියකට ගියත් මොන සමාජයකට ගියත් manussකම ඉස්තර වුණා නම් ලස්සනයි. ඉන් පිටු මොන જાතියෙන් අඟ උසන්න ගියත් මොන જાතියෙන් අඳහර පාන්න ගියත් කක්කා. කැතයි. මේ සම්පප්පලාව කියන්නේ අතිශෝක්ති කතා කියන්නේ ඕකමයි. අර දන්න මොකක් හරි ඩිංගිත්තක් අල්ලන කතා කරන හැම වෙලාවෙම මේක හොවා දක්වන්න හදනවා. ධර්මයක් නෙවෙයි, ගුණයක් නෙවෙයි, නුගුණේ කියලා ඔකට කියන්නේ. කුංචි දෙයක් අර බුද්ධජෝතිවන්සලා තුච්ච කරලා පහත් කරලා නීච කරලා කතා කරන දේ හරියට පෙන්වන්න හදනවා, මෙයාට පෙන්වන්න හදනවා. ඉතින් ඕකට තමයි පාටි දාගෙන හැන්දෑව එකතු වෙලා ඔයා ඕන තරම් කතා කරන හැබැයි මං කියන දේ අහන්න ඕනේ. එයා ඉවරච්ච ගමන් මෙයා පටන් ගන්නවා. ඒකට යහි වෙලට ගමන් අරයා පටන් ගන්නවා. ඉතින් උද්දී වෙනකන් මේ කබල් ගෑවිල තමයි තියෙන්නේ. ඒක ගැන හැබැයි බුදුජානනාංශයේම විචිතන කරන්න කියලා නෑ. මොකද හොදලා කොට ගන්න බැරි කක්ක ගොඩක් මේක. දැන් මේ පැවිද්දු නම් බුදුන්සේ කියන දේ අහනවානේ. ඒ නිසා සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ඒ උච්ච කුලීන භාවයේ හේතු කරගෙන ධම්මාන ධම්මචාරී වෙන්න හදනවා නම් සාමීච ප්‍රතිපන්න වෙන්න හදනවා නම් අනුධම්මචාරී වෙන්න හදනවා නම් ඒකේනා පුජ්ජෝති පසංසිතෝ පූජ්‍යත්වයටපත් වෙනවා ශිරු දිනාගේ වන්දනයට මානෙන්නේ බුරු වෙනවා ප්‍රශංසාව ලබනවා දේව බ්‍රහ්මී බව ප්‍රශංසා කරනවා අබෞද්ධ බව ප්‍රශංසා කරනවා භාවනා නොකරන බව ප්‍රශංසා කරනවා මොකද එයා දන්නවා ඒ ගුණේ හසුරුවන හැටි ගුණේ උපයාගත්තට කරුසයකට රත්තරම් බැඳා වගේ ඒක පෙන්න වෙන්න ඉඳ දඟලන්නේ ගුණ වසංගකන ජීවත් වෙන ක්‍රම ඒ ලොකු සංසී ඉන්න තාකල් ඉුවේ මේ පැවිදි වුණාට පස්සේ මේ අහවල් දේ බෑ කියන්න තියන්න එපා. ගෙත්තම් පන්නන් වල දියුරු දැනගන්නත් ඕනේ. පාත්‍ර පුච්ච ගන්න දැනගන්නත් ඕනේ. කුටියක් හදා ගන්න දැනගන්නත් ඕනේ. බේතක් පිළිකරක් හොයා ගන්න දැනගන්නත් ඕනේ. බණක් කියන්න දැනගන්නත් ඕනේ. බුද්ධ පූජාවත් යන බෝධි පූජාවත් යන දැනගන්නත් ඕනේ. තනියම ගහක් අරලා ඉඳ දැනගන්නත් ඕනේ. ඒ මොනම දැනගත්තත් කාටවත් ඇඟෙන්න දෙන්න එපා. සියලු ಗುಣ වසාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කෙනා ළඟට සතා ස්වරූපයවත් එන්නේ නැහැ. මේ නැති ಗುಣ මවාපාන්න කියලා තමයි මේ ලෝකයේ අද පත්‍ර ගාන මදි. ටෙලිවිෂන් වල channel ගාන මදි. නවගත ලියලා ඉවරයක් නැහැ. රේඩියෝ කොච්චර දෝ අරය ගඳ හැරි මෙයා ගඳ හැරි කියනවා. ඔය ඥානන්ත සාංශ ඉන්න කාලේ කියනවා ඒ ඒ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න එකා ගෙදර ගිහිල්ලා ඒක අහනවා මිසක කවුරුත් අහන්නේ නැහැ ඌ පිස්සුද ඌ අහින්න අනුන්ගේ මේ පුරාජිරු අහින්න අපිට වෙලා තියෙන්නේ නැහැ සමහර පොත් ලියනවා ඒ ප්‍රූෆ් කියන එක නා විතරයි කියවන්නේ. ඊට පස්සේ පොත පැත්තකට දානවා. මේ වගේ අඳහර පාන ලෝකෙක මට මතක් වෙන්නෙම මේ දරුවන්ට මොනවද දෙන ආදර්ශය කියලා. හැබැයි මම පුත්‍රිකව සන්තෝෂ වෙනවා මට දරුවෝ නැති. බඳින්න හිතකුත් නැහැ මගේ. ඉතින් ඒ නිසා හැබැයි මම යණ යන තැන මට හොඳට තේරෙනවා ඒ බව දැනගෙන ගුණ සහපත් දෙමව්පියෝ තමන්ගේ දරුවට මොනම දෙයක්වත් පෙන්වන්නේ නැතුව දරුවට ඉතාමත්ම මධ්‍යම ප්‍රමාණයේ අnderලා උපයා ගන්නයි. ඒ මං වැඩ කරපු තැන සුද්දා කියනවා ඒ වෙනකොට ඒ පවුල ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඒ ඒ රටේ හැටියට බලනකොට හය දිනක් හත් දිනක් ඉන්න පවුලක් කවදාකවත් හිතා ගන්න බෑ. නෝවේ කියලා කියන්නේ දරුවෝ දෙන්නෙක්වත් නැති රටක්. පවුලක හත් දිනක් අට දිනක් ඉඳලා තියෙනවා. ඉතින් මෙයා කියනවා මෙයා 15000 වයසේ වෙනකොට හරක් අට දෙනෙක් බලා ගන්න ඕනලු. ගෙදර ඇවිල්ලා ඒ කටයුතු කරන්න ඕනේ, ගාලේ වැඩ කරන්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕනේ. තාත්තට කියලා කිව්වලු මට ස්පයිස් දෙයක් කරන් දෙන්නයි කියලා දුවනකොට දාන කටු කටු තියෙන සපත්තු. ඉතින් කළ මොකටද කියලා. තාත්තා කළ මොකටද කියලා. ඊට පස්සේ කිව්වලු මේ නිවාසාන්තර තනකෙදී දිනන්න. දුවලා දිනන්න. ඊටසිකවල උඹට දිනන්න පුළුවන් දුවන්න පුළුවන් කියලා දන්නේ නේ. ඔබ දිනුවට පස්සේ අරන් දෙන්නම් කිව්වලු. සපත්තු නැතුව දුවල දිනපන් කිව්වා. ඊට පස්සේ මම අරන් දෙන්නම් කිව්වා. සපත්තු දුවල වැඩක් නැහැ. ඉතින් කියනවා අපේ තාතර ඕන තරම් සල්ලි තිබුණාලු. කවදාවත් ඒ මොකක්වත් දෙන්නේ ඔය හපුගස්තන්නේ පත්තේ ගිහිල්ලා මම ඒ තේවත් ඒ වත්තේ මහත් එක්ක ඉන්න මම පුහුණුවක් ලැබුවා ඒ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කතෝලික මහත්තයා දරුවෝ දෙන්නෙක් ඉන්නවා අක්කර 3000ක වත්තා ඒ අදි අදි අදම රාජ්‍යය ඔක්කොම කරන්නේ නැහැ මේ දරුවෝ බස් එකේ ඉන්න ඕන වත්තට ආවට පස්සේ ඒ වත්තේ වැඩ කරන මනුස්සයා ගිහිල්ලා හැතැම්ම දෙකක් විතර කිලින්ම කන්ද රගෙන ඉතන ඒක ගෙනත් දානවා පයින් එන්න ඕන නිවාඩු මාසේ මම ඉඳලා තිනවා ඒ කාලේ ඔක්කොම තමන්ගේ ඇඳුම් ටික මහ ගන්න ඕනේ සපත්තු ඉච්ච මහ ගන්න ඕනේ මොනවත් දෙන්නේ නැහැ අම්මා බුදුම ආදරේ හංගලා අර කරුවන්න දෙන්න හදනවා තාම හොඳට බලනවා අම්මා ගැනත් නැහැ කිසිම අනුකම්පාවක් එයාගේ තාත්තත් හිටියා ඇත්තට පරණ මිනිස්සෙක් නැත්නම් කතා කරලා තියෙනවා මෙහෙම තමයිලු දරුවා හදන්නේ ඒ දරුවන්ට රටේ ජීන කාලට හැදිලා උඹලගේ ගුණ උඹ දිනු කරපන් කාගේවත් ආඩම්බරයකට හදලා වැඩක් නැහැ. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒකනේ වෙලා තියෙන අර දෙමව්පියන්ගේ තියෙන හීනමානෙට දෙමව්පියෝ දරුවෝ පුම්බණ්ඩ හදනවා. ඒ වගේම පන්සල් වලත් වෙලා තියෙන්නේ ඔය මේ මම ලන්ඩන් ගියාට පස්සේ හාමුදුරුවෝ කියනවා අනේ ධම්මජීව හාමුදුරුවෝ සන්තෝෂයි දකින්න හම්බුණාට මෙහෙට යනවා තමයි හාමුදුරුවෝ ඇවිල්ලා ගියාට පස්සේ අපිට හරි කරදරයි. අන්න අවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා මෙහි ඔබතුමාගෙන් නම් එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ කියලා සුහදව කතා කරගෙන ඉඳලා කියනවා මේ මම මේ ඒ රටේ සංගනායක ඉතින් මයි ළඟ පැවිදි වෙන ඔක්කොමලා පැවිදි වෙච්ච ගමන් කියන්නේ මේ මට කවද්ද પાස්පෝර්ට් එකක් කරන්න දෙන්නේ මට කවදද එංගලන්තේ යන්න දෙන්නේ ඊහාමුදු කියනවා අනේ ධම්මජහන්න මේ සිරෙප්පු දෙයක්වත් මන් දාන්නේ බුද්ධ ශාසනය නිසා අපිට එහෙමම සල්ලි පොසක් තියෙන මිනිස්සු නෙවෙයි නමුත් දැන් මගේ පැවිදින කට්ටිය ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ පැවිදි වෙච්ච ගමන් પાස්පෝර්ට් එකක් කරන් දෙන්න පැවිදි වෙච්ච ගමන් පිටුට ගමන් දෙන්න ඕනේ. අනේ ධම්මජීව හාමුදුරුවෝ හරකෙගේ මයිල් ගානට මං ශිෂ්‍යය ඇති කියලා තිනු අංගානටවත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. ඒ මොකද ඒ පුම්බන වැඩේට හරිම කැමැති කට්ටිය. ධර්මයක් හිටින්නේ නැහැ. ගුණයක් හිටින්නේ නැහැ. මොකද මේ ධර්මය හැදෙන්නේ නිහතමානීකමයි. ඒ නිසා උසස් කුලේ පැවිදි උපදීම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ කුලවතෙකුට ගැළපෙන විදියට ඒ තමන්ගේ කුලවන්තකම නිසා කවදාවත් කෙලස් කැපෙන්නේ නැත්නම් රාග ద్వේෂ මොහ අඩු වෙන්නේ නැත්නම් ඒක කියමන නිසා තව කෙනෙකුගේ හිත රිදීමක් වෙනවා නම් රාග ద్వේෂ මොහ වැඩි වෙනවා නම් බුදුහාමුදුරුවෝ කට හොදලා කියනවා සත්පුරුෂය කියලා. ඒ වාගෙම කියනවා යම් කෙනෙක් මේ උසස් කුලේ පැවිදි වුණා කියලා රාග ద్వේෂ මොහ නැති වෙන්නේ නැහැ. මම ධර්මාන් ධර්ම ජීවිතයක් ගත කරන්න ඕන පිටිසත් එක්ක සමගියෙන්න ඕනේ. මොකද තමක් සමග්ගානන් තපෝතුකෝ කියන එකත් බුද්ධ වචනයක් නේ. භාවනා කරන්නන් අතර දියුනේ තියෙන සමගිය තියෙනවා. ඒ නිසා මම හැම කෙනෙක්ගේම සාමීචයට ලක් වෙන්න කවුරු හරි යම් නීති පද්ධතියක් තියෙනවා මම ඒකට යටත් වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ. මෙතෙක් වෙනකන් සාසනෙ ගినాපු ඒ ආර්ය උත්තමයන් වහන්සේලා මොන්න තරම් අපකප වෙලා වැඩ කරාද අන්න ඒකට අනුයාත වෙන්න ඕනේ කියලා ඒ උසස් කුල භාවයේ මතු කරන්නේ නැතුව ධර්මයේම අතරමැදි කරගෙන ගත කරනවා නම් ඉනි බුදු ජානන්සේ බොහෝම සන්තෝෂෙන් සත්පුරුෂයයි කියලා කියනවා. ඒක නිසා අපි පස්මා බැලුම් බැලලා ඉපදෙන්න පුළුවන්. මොන මොන භව සම්පත්‍ය නිසා, හේතු සම්පත්‍ය නිසා, උපදි සම්පත්‍ය නිසා යම් යම් ගුණ ලබන්න පුළුවන්. නමුත් මේ ශාසනයට ආවට පස්සේ ශාසනය වැඩ කරනකොට අපි දැනගන්න ඕනේ ඔක්කොමලා එක මට්ටමකට ආවේ නැතුව සමගි වෙන්නේ නැතුව මේ ගමන යන්න බෑ. ඒ වගේම තමයි ඒ සත්පුරුෂයන් දැකලා නැත්තම් ඒ සත්පුරුෂගේ ධර්ම අහලා නැත්තම් ඒ සත්පුරුෂ ධර්මේ තමයි හැසිරලා නැත්තම් එයාට බුදුජානනාංශය කියන්නේ අසුතවතෝ පුතුජන. දත යුදේවල් දන්නේ නැති පුතක් ජනන. අද තියෙන පාහරම වැඩ සිද්ධ වෙන්නේ අධ්‍යාපන ආයතනවල. උගතුන් ඉන්න තැන්වල විතර පාහර බෙල් කැපිලි කැපිලි කොහොක්වත් මම යම් තැන්වල යම් යම් තැන්වලට මම ගිහිලා තියෙන නිසා දන්නවා ඒ ඉහළට ගියේ කා කොහොමඩක්වත් කාටවත් එන්න දෙන්නේ නැහැ ඉසර. අපි හිතන්නේ නම් ඒ විශ්වවිද්‍යාලයට යන්න ඉස්සෙල්ලා පශ්චාත්තුපාදි කරන්න ඉස්සෙල්ලා අනේ ඉතින් ගියාම ෆුල් ජෙන්ටල්මන්ලා ඇති. බොහෝම සමසේ සලකන ගතියක් ඇති කියලා. කිසිම නැහැ. ඒක නිසා බුද්ධ අධ්‍යාපනය ලැබුවා නම් බුදුරජාණන්සේ කියපු දේ ලැබුවා නම් ඒක නා ගුවන් කරලට කිරි වදින්න වදින්න ඔළුව පල්ලයට හැරෙනවා. උණ ගහ වැඩෙන්න වැඩෙන්න ඔළුව පල්ලයට හැරෙනවා. නිහතමානී වෙනවා. නමුත් අද තියෙන අධ්‍යාපන ක්‍රමය පහේ පන්තියේදී ඔළුවට දැම්මට පස්සේ කොල්ලට හරි කෙල්ලට හරි තරංකාරී විභාගයක් කරලා උසස් ඉස්කෝලේට ගියයි කියලා. ඉතින් අම්මලා එදා ඉඳලා පාටි දාන්න පටන් ගන්නවා. පෙල් වුණොත් අම්මා තාත්තා වහ කරනවා. පස්සේ දරුවත් වහ කරනවා. ඉතින් ලැබෙන ලැබෙන අධ්‍යාපනයකින් කිසිම ගුණවලතාවක් වෙන්නේ නැහැ. මේ ළඟදී මට මතකයි ඔය ඕස්ට්‍රේලියාවේදී වෙච්ච වැඩේ. තමයි පාස් වෙලා පිළිවෙල දාන්න. කාටවත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා. ඉතින් බ්‍රහ්මවන්ත හාමුදුරුවෝ ගියාට පස්සේ කිව්වලු ඉතින් මේ ළමයට එහෙම පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඔව් බොහොම උසස් විභාගයක් සමත් වෙලා ඊට පස්සේ ඒත් එක්කම වගේ බෙල්ල වල දාගත්තා. ඒක අහවු ඒ පන්තිය හතර දිනක් ආයෙ බෙල්ල වල දාගන්න උත්සාහ කළා වුණා. අර වචනේ හිච්ච ගම. ඊපස්සේ ඔක්කොම එකට කියලා උපදෙස් දීලා කිව්වා ඉතින් මේක කර්ම ශක්තිය. ඉතින් ඒ නිසා ඔක්කොම මතක තියාගන්න විභාග පාස් වුණාට මනුස්සකම හිටින්නේ නැහැ. ඒක හදා වේදා ගන්න හැටි දැනගන්න ඕනේ. මේ ඒක පැත්තට ඉස්සරහට අපි සාකච්ඡා කරනවා. මෙතන සර්වචාන්සෙ පෙන්වන්නේ මේ උසස් කුලේ පැවිදි උනායි කියලා. ඒක ඉස්සර කරගෙන කටයුතු කරනවා නම් ඒක මෙයාට අසප්පුරුෂ ධර්මයක් වෙනවා. ඒක නෙවෙයි කොහෙන් ආවත් උත්සාහ කරන්න තියෙන්නේ ධර්මාන ධර්ම ප්‍රතිපත්තියයි, සාමීච ප්‍රතිපන්න ගතියයි, අනුධම්මචාරී ගතියයි, පටිපදං ඒව අනන්තරං කත්තා. කරිත්වා තාය උච්ච උච්ච කුලින්න තාය නේවත් දුක්ඛං සේති නොපරමම්බේති. සාසනික ධර්ම ටිකම අත නෑර කරන අතර කුලවංශකම නිසා උසස් කර සැලීමක උපාස්කම සැලීමක් කරන්නේ නැත්නම් සත්පුරුෂයි. ඒකකොට බුදුහාමුදුරේ කුලවන්ත උපදිලා නැතුව මේක කිව්වනම් හිතන්නේ ඉතිවුණා මේ බුදුහාමුදුරෝ පහත් කුලේ උපදිලා ඉහළ කුලයට ගැට ගහන්න ගහන්න බණපද හැදුවයි. මෙතන කරන්නේ නැහැ. මෙතන බුදුරජාණන්සේ ශස්ත්‍රීය කුලයේ ඉපදිලා කතා කරන්නේ. ඒක අතහැරලා ගිහිල්ලා කතා කරන්නේ. හිඟා කන දැනකට පත්වලයි කතා කරන්නේ. නිසා බුදුරජාණන්සේකට පරිසරය සකස් කරගෙන එහෙම කිව්වට පස්සේ හොඳම නිදර්ශනය තුනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ අර රාහුලවාද සූත්‍රය කියලා තියෙන එක කරලා පෙන්නනවා. ඉතින් රාහුලව ස්වාමීන් වහන්සේට රාහුලවාද සූත්‍රයේදී බුදුජානනාංශ කියනවා ඒ කවුරු කිව්වත් කවුරු උසස් කුල පහත් කුල රජ කුල කිව්වත් මෙතන පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු විතරයි තියෙන්නේ. ඒව ගැන හොඳට කල්පනා කරලා පඨවි සමංචිත්තම් භාවේත ආපෝ සමංචිත්තම් භාවේත තේජෝ සමංචිත්තම් භාවේත වායෝ සමංචිත්තම් භාවේත කියන. බෙහිත පෘථිවිය වගේ හදාගන්නේ. පෘථිවිය සමාකාරණම් පෘථිවිය සමාරු කැත කරනවා, මූත්‍ර හෙලනවා, සැරව හෙලනවා, ලේ දානවා, ධාතු නිදන් කරනවා. ඒ කිසියම් දෙයකින් පොළොව සැලෙන්නේ නැහැ. මගේ ඇඟට කක්ක දාන්න දෙන්න එපයි කියලා පොළොව කවදාකවත් කියන්නේ නැහැ. චූ කරන්න දෙන්න එපයි කියලා යන්නෙත් නැහැ. සරව හලන්න යන්නෙත් නැහැ. මගේ ඇඟේ රත්තරන් වල්ලන්න දෙන්න එපා, ධාතු නිදන් කරන්න දෙන්න එපයි කියන්නෙත් නැහැ. ඒක පිළිකුල් කරන්නෙත් නැහැ, ඒක පැකිලෙන්නෙත් නැහැ. ඒ පටවි සම චිත්‍ර හිත කියලා කියන්නේ අට්ඨියති හරායති jigucchati. න අට්ඨියති න හරායති න jigucchati. තමන් ඇඟට මේ අසුචි මල මුත්‍ර දැම්මයි කියලා පෘථිවිය කවදාකවත් ඒකට සැලෙන්නේ නැහැ. ලැජ්ජ වෙන්නේ නැහැ පශ්චාත ආනි වගේ හදන කෙනේ සාරිපුත්තු සාංශරත් දවසක් ආම්රුගෙන ප්‍රසිද්ධියේ චෝදනා වගේ. ඉතින් පුතේ දෙපාර්ශ්වයෙන් ගිහලා අහනවා මෙන්න මෙහෙම එකක් කියන සාරිපුත්ත ඔබ අතින් මෙන්න මේ වැඩක් වෙලා වැරද්දක් වෙලා තියෙනවලු. ඒකට සාරිපුත්තු සාංශර මම දැන් නොදැන්නම් වෙන්න පුළුවන් සාංශ මම දැනගන්න කිරුවේ නෑ මම පෘථිවිය හා සමාන හිතක් භාවිතා කරන කෙනෙක්. මට කවුරු කොච්චර ස්තුති කරත් මට ඇති වැඩකුත් නැහැ. මට කොච්චර බැන්නත් ඇති වැඩකුත් නැහැ. මම දන්නවා මගේ හිත පෘථිවි වගේ තියෙනවා. වායුව සමංචිත්තම් භාවේති වාතයට මොන ගඳ දැම්මත් සුවඳ තවරලා හඳුන් සුවඳ දැම්මත් ඒ වාතයේකට ලැජ්ජ වෙන්නෙත් නැහැ පැකිලෙන්නෙත් නැහැ අනිමයන්කට එන්න එපයි කියලා කියන්නෙත් නැහැ. අනිවාර්යයෙන් වායුව සමංචිත්තම් භාවිතා කරන්න කියලා ජලයට මිනිස්සු වලිපලන් බැලියක් පල්ල හොදනවා, කක්ක දානවා, චූ කරනවා, ඒ වගේම වෙන වෙන සුවඳ තවරලා දානවා, මල් වලට ඉහන්න ගන්නවා කොයි දේ කෙරුවත් ওই වැඩේට මං ගන්න දෙපයි කියලා ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. ලැජ්ජාවටපත් වීමක් නැහැ. ආනේ විදිහට ජලය හා සමාන හිතක් හදාගන්න කියලා. ඉතින් සාරිපුත්‍ර සාංශි එහෙම තමන්ගේ ಗುಣ කියනකොට අර චෝදනා කරපු හාමුදුරන් පොළවේ ඉන්න බැරුව යනවා. එළ වැඳලා සමා කරන බුදුහාංශ කියනවා තවත් කියන්න ඇරියොත් ඔබ හිත ආත්කඩ පැල්ල මැරනවා වැඳලා සමාව ගන්න කියලා. හරිපුත්‍රයන්ස කවදාත් බැනමනසට දොස් කියන්නේ නැහැ. එනිසා මම ජීවත් වෙන්නේ පසල දරුවෙක් මිනිඔලු කට්ටක් කරන ඒකට පිටිපස්සේ ඉඟාන යනවා වගේ. මම ස්වාමීන් වහන්සේ පාරට බහින්නේ අං කැඩිච්ච ගොනෙක් වගේ. අං තියෙන කනේ අනින්න හදන්නේ අං කැඩිච්ච කගේ තුවාලයක් නේ තියෙන්නේ ඌ බයේ ඉන්නේ. මගේ හිත මං හදාගෙන තියෙන්නේ පඩවි සමහිතක්. ආපෝ සමහිතක්, තේජෝ සමහිතක් කියලා. ඒක නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තිබිච්ච ඉවසීමේ ගුණේ නොතිබුණා නම් අද ඔය දැන් ඉන්න හාමුදුරුවගේ જાති එහෙම හිටියානම් එදා අබුද්ධ ශාසනයක් ඉතුරු වෙන්නේ. බුදුමාකාර ප්‍රශ්න තියෙදී ඒ නිසා ඔය යක්කඩුවේ වඤ්ඤාරාම හාමුදුරුවෝ කියනවා මම හරි ආදායෙන් බුදුහාමුදුරන්ට මල්වට්ටිය පූජා කරනකොට ඒ ආසනයේම පැත්තක එක මලක් තැම්පත් කරනවා මම සාරිපුත්ත හාමුදුරන්. උන්වහන්සේ නිසයි ශාසනය රැකුණේ විවසන ගුණයට. බුදුජානන්සේ එච්චරෝ විස්තර බලලා කෙරුවේ නෑ සාරිපුත්‍රයන්සේ අම්මා කෙනෙක් වගේ ඒ ඔක්කොම ඉවසලා කරන්න තියෙන හැම කටයුත්තක්ම කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ ඒ තිබිච්ච ආදර්ශය ඒ කියන්නේ ගුණයක් කොච්චර ගුණ තිබුණත් අන්තිම උසස් කුලයකට ජී බ්‍රාහ්මණ කුලයකට පිටිලා තිබුණා. ඒත් හැසිරුනේ වසලෙක් වගේ. වසල දරුවෙක් කියන්න වගේ තමයි ගේන්නේ හිතමානේ ගුණය. ඒක යම් කිසි කෙනෙක් විනෝදාංශයට පටන් අරගත්තොත් ඇත්තටම කියන්න පුළුවන් වෙන නිවනක් ඕනේ නැහැ. මොකටේ නිවන? ඉන්න තැනක ඕන තැනක තමන් අනික් කෙනෙක් වගේ සමව හැසිරෙන්න දන්නවනම් ඒ මනුස්සට චෝදනා එන්නෙත් නෑ ආවට එයා ගණන් ගන්නෙත් නෑ ස්තුතිය එන්නෙත් නෑ ස්තුතියට ගණන් ගන්නෙත් නෑ මොකක්වත් නෑ ඔලු උස්සන්න ගියොත් තමයි අඟ උස්සන්න ගියොත් තමයි අඬහැර පාන්න ගියොත් තමයි මේ ප්‍රශ්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සත්පුරුෂ ලකුණු ඒ කියන්නේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය අනුධම්මචාරී සාමිච්ච පිටපණ උනාද? එයාට තියෙනවා මේ වෙනමම නිවනක් මොකටේ? මේ සමාජයේ ජීවත් වෙනකොට ගැටුමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම්. හොඳටම දන්නවනම් මේ කවුරු ගැටන්නවත් මං ගැටෙන්නේ නැහැ කියලා මොනම විදිහක පටලවිලි. ඉතින් ඒක නිසා මේක භාවනා කරනකොටම පැවිද්දන්නම කියලා මේ පොතේ නම් සූත්‍රේ නම් තියෙන හිම තමයි. නමුත් කල්පනා කරලා බලන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හැම ගැටුමකදීම අපි අනිත් පැත්තට දොස් පාරනවා. ඒ යක්ෂයා තමයි මට කේන්ති ගැතිව්වේ. මෙයා තමයි මෙහෙම කිරුවේ. හරි මේ කියලා ආත්මවාදයකට දාලා අර මනුස්සයත් පටලවාගෙන. ඉතින් නඩුත් යනවා. අර මනුස්සයා නෙමෙයි සහෝදර බව නඩු කියේ. ඒ තරමටම ඉඳලා පන්සලේ බannකොට ප්‍රධාන දායකයා. නැත්තම් සත්ගුණවත් නම් වනම් පිලා කියන මනුස්සයා ගැන. මොම් මනුස්ස ලෝකේ ඉඳ දන්නේ. ඒ නිසා ගුණවන්තව ඉඳගෙන සිල්වන්තව ඉඳගෙන ඒක පිළිබඳව නියතමානී ගති පාණ්ඩ පටන් අරගත්තොත් ඒ ධර්මතාවය මම හිතනවා බුදුහාම ඉපදිච්ච කාලේ ආදාය කියලා වෙනසක් නෑ මම හිතනවා අද ටිකක් වැඩියෙන් තියෙනවා කියලා. වැඩියෙන් අවශ්‍ය කරනවා කියලා සීල ගුණ ඇති කරගන්න ඇති කරාට මොකද අඟ උස්සන්නේ නැතුව ಗುಣ වසාගෙන ජීවත් වෙන ජීවිතය තමයි පැවිද්ද කියලා කියන්නේ. ඒක මට නම් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. සංඝයාට කට්ටිය බයිනකොට. අපේ කම්පැනි කට්ටියනේ. අපිට කැලල එනවනේ. දැන් ගා ගන්නවා කිව්වම සීමා ගන්න නැහැ මේ දවස්වල. ඉතින් අපි ළඟටත් ඇවිල්ලා ඉතින් අපි කියන නෑ නෑ මොකක් කියන්න බෑදී. එයාගේ ෂෙයාර් එක අපට එනවා අපේ කම්පැනි කෙනෙක් කියන්නේ. ඔය එම්පිරිකල් ඥාන සියහමතු ඉන්න කාලේ ඒ දවස්වල තියෙනකොට ඒ සංදේශ පන්නත් කරන්නේ. ඒ ආර්යරත් මහත්තයා කියනවලු ගිහිල්ලා මේ ඉටිආරත් මහත්තයා ඉතින් ඉටිආරත් මහත්තයා කිව්වා බලන්න සෝහන්සන් බලන්නේ අපිට අපි මොහොත ඉන්න විදියක් නැහැ මේ සංඛ්‍යා කරන වැඩ මොකද කරන්නේ මහත්තයා අපි කම්පැනි කට්ටිය ඒ නම්මඩාල මැෂිනා ඒ වගේ තමනුත් ඒ ඕන කෙනෙක් කරන වැරද්දක් කරන ඔය මමත් වගේ කියන්න ඕනේ ඉතින් මොකද කරන්නේ ඉතින් ඒක ඇත්තනේ කතාව ආන්නේ විදිහට යන්නේ නැතුව මේ සුද්ධ වෙන්න හදනවා නම් කියාපන්න හදනවා හොඳට මතක තියාගන්න. ඒක දිගින් දිගටම අසහන ඇති වෙනවා. දිගින් දිගටම තැවිලි තැවිලි ඇති වෙනවා. දිගින් දිගටම මානසික මේ දැවිලි ඇති වෙන නිසා සාසනීයකට ගියාට පස්සේ යෝගාවචර වුණාට පස්සේ පැවිදුණාට පස්සේ අපි අර වසල දරුවෙක් වගේ ඉන්න පුරුදුනොත් මට නම් මේ මේක එකනා කියනවා මට මේ අර වෙන ධ්‍යාන ලැබුණා අර ධ්‍යාන මාර්ග ඥානෙ ලැබුණා පළවෙනි ඵලෙ ලැබුණා දෙවෙනි ඵලෙ <laughs> කියනකොටම මරණ වයර් මාරු වෙලා තමයි ඒ ඔළුව පොඩ්ඩක් නරක් වෙලා තියෙනවා ඉතින් මොන උකරන්නේ ඉතින් ඔක්කොම කම්පැනි කට්ටිය මේ සාමාන්‍ය සිල්බිරිස් කෙනෙක් වෙන හැටි මේ සාමාන්‍ය මිනිසෙක් වෙන හැටි කික්වත් තේරෙන්නේ ඔක්කොටම තේරෙන්නේ අඟ උසන හැටි ඉතින් ඒක නිසා පැවිද්ද වශයෙන් අපි ඒක බාර ගන්නවා වගේ යෝගාවචරය බාර ගන්නවා වගේම හැම තැනකදීම ගංගා නංගගේ වැලිය ඇටයක් වෙන්න බලන්න. බුදුහන්සේ දේශනා කරනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජින. ගංගා නංගගේ වැලි තලා කොච්චර ඇද්ද? ඒ වැලි තලයක වැලි තලාවක වැලියට කොච්චර ඇද්ද? එක වැලිය ඇටයක්වත් අනෙක් වැලිය ඇටයකට වැඩිය මම උසස් මම ලොකුයි කියන්නේ නෑ. තලාවට වැලිය රහත් උනායි කියලා කියන්නේ තවත් රහතන් වහන්සේලා අන්‍යතරෙක් බවට පත් වුණා කියලා විතරයි කියන්නේ. අංගයිස්වා කියලා කියන්නේ. නිසා යෝගාචරක මුල සිටම ඉස්සරහට මම අර කිව්ව විදිහට ඔය අනිකුත් යෝගාචරකුණත් අපි සාකච්ඡා කරනවා. අද ඉදිරි ඉදිරිපත් කරගත් මේ උසස් කුලයේ කියන එක මේක කාටත් ලෝකේ තේරෙන එකක්. මේකෙන් පස්සේ ටික ටික ටික ටික සුද්ධ කරන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න බෞද්ධයන් වශයෙන් ඒ කුල ભેද වගේ දේවල් කතා කරනවා නම් ඒ කෙනා මූලික නුසුදුස්සෙක් පාටපත් වෙනවා. බුද්ධ ආගමට නම් සුදුස්සෙක් වෙයි බුද්ධ ධර්මයේ අභෝධ කිරීම. බුද්ධ ධර්මයේ අවබෝධ කරන වෙලාවදී ඒක ඔක්කොම බිම තියන්න කියනවා. ඒක කියන්නේ ඌරගියෝ වැවෙන්න වැවෙන්න වැඩෙන්න වැඩෙන්න හැව අහලනවා. ඒ හලපු හැව ආඩම්බරයට කෑල්ලක් තියාගෙන ඉන්නේ කොහොම හරි ගහක් අස්සේ ගිහිල්ලා හැව අහලලා දානවා වගේ ඒ පරණ දේවල් වෙන්නටලා ඉදිරිපත් ඉදිරියට ගියොත් අපිට ලැබෙන කුලය ශාක්‍ය කුලය. යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා පුරනවා නම් බුදුදහම කියනවා ශාක්‍ය පුත්‍ර කියලා. ශාක්‍ය දීතා කියලා උන්වහන්සේ ඒ කුලෙන් මේ ආඩ්‍ය කරනවා අපි. එහෙම නැති වුණොත් අපි අර අර ගෙනාපු පරණ පුස්කාපයක තමයි තියාගෙන ඉන්නේ. ඒ නිසා යෝගාවචර වශයෙන් අපි අදිෂ්ඨාන කරගමු බුදුහාමුදුරුවෝ මේ වටෙන් ගහලා පැවිද්දන්න කියපු දේ යෝගාවචරණ කියපු දේ ඒ தത്വෙදිත් අපි රකින්න අතර අපි නැවතත් අපි ජීවල් දොටවල ජීවිතයට ගියයි කියලා. ඒ හැමතැනදීම මේක නිහතමානී ගුණේ පාවිච්චි කරන්න හදනවා නම් ගුණා ගුණේසු සුගුණා භවಂತಿ. ගුණවත අතරපත් වෙච්ච ගුණය සුගුණයක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් නුගුණයක් බාටපත් වෙනවා. නුගුණ කියන්නේ මොකටද? නුගුණ කියන්නේ පිස්සු. එයාට නුගුණී කියලා කියන්නේ පිස්සු. ඒ ಗುಣ ආඩ්‍ය කරගෙන විකාර කරනවා. අන්න එහෙම කරන්නේ නැතුව අපි ඒ යෝගවචරකමට ගැළපෙන මාතිකම නිහතමානීකම ඇති කර ගැනීමට මේ සත්පුරුෂ සූත්‍රයේ පළවෙනි මේ දේශනා කරන කාරණේ අප අපටත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම කටයුතු හොඳට වැටහිලා Taman ළඟ දැනටමත් මේ යම් ගුණ තියෙනවා ඒක තවත් උපමට්ටම් කරගන්න මේක හේතු වේවා ඒ වාගේම මේ වාගේ පරිමුලක් සම්පාදනය කිරීමේදී සංවිධානය කිරීමේදී පෙනීන පෙනී උදව් කළා වූ යම්තාක් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාටමත් මේ පින් අත්පත් වේවා අපිටත් මේ ජීවිතය හෝ පෙර ජීවිතයක නම් මේ පරිලෝකීය යම් ඥාති කොටසක් ඉන්නවනම් ඒ ඥාති පිරිසට මේ පින 100ක්පත් වේවාට සාදුකාරයක් පවතුන. ඒ වගේම අපි අනුමೋದනා ශීර්ෂයෙන් මුදිතා ශීර්ෂයෙන් සියලු දිනාට මේ උපයාසපයා ගන්න ලද පින එදා හදා ගැනීම අදහසින් එත්තාවතා ചാදී ගාථා සජ්ජහනාට පිළිබෙයි.